Thank you. ගල්ගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. වැරදීමක් නෙවෙයි. වැරදීමක් ඔය කියන්නේ කියන්නේ අවස්ථාවෙන් ඩිෆයින් කරන්න. මොකක්ද මොන අවස්ථාවද කියන්නේ? ඒක පාට විශේෂ අවස්ථාවේදී නිමෙතත් තමන් දකින්නේ ඒ කියන්නේ එතකොට මුලබඳාව දකින්න නම් ඒ කියන්නේ ඈ බය වෙන්නත් නෙවෙයි. මගාරින්නත් නෙවෙයි. කෙලින්ම හරහා යනවා. කෙලින්ම හරහා යන සෑහෙන විදිහේ මේ කියන්නේ ඒක පිළිබඳ හොඳ විශ්වාසයක් තියෙනවනේ මේක ධර්මයක් තියෙනවා. මේක ඇක්චුලි මොකද්ද රහසක් තියෙනවා. මේ රහස මගාරින කාලේ සංසාරයට වැටෙනවා. කාදාරි එක්කෝ හොයකමයි. උවයිදත් අවදේශන මගේත් අවදේශන ඔබේසන තුඹ මනුස්සකත් මම වැටියන් වැටියන් වැටමත් නැගිටින වැටි වැටි නැගිටින නැත්නම් යන්නේ යනවල දවසකට තේරෙයි ඌට පුළුවන් නම් කොකාට එක වරන්න ටික හත්කාරය කියලා ඔබ මට ගහපන් මම කරා කරගෙන යනකොට අපේ දියුණු වෙනවා එක විදිහට මහා සාහසික ගතිය ඒ වෘතමෙන් ගන්න පුළුවන් එකක් නෙවෙයි බුදුහාමුදුරුවෝ ඉතින් අධිෂ්ඨාන කරගන්න උන්වහන්සේ කියලු මෙහෙමයි මට සීලයක් තියෙනවා මට බුද්ධියක් තියෙනවා මම මෙතෙන් ආවේ. මට සමහරවිට මේක කඩා ගන්න පුළුවන් මේ සමාධියකුත් තියෙනවා. අද එනවනේ වර. ඒ තරහින්නේ තරහින්නේ අපි සුදුයි කරනකොට කරාට ගන්න ඒ හරමාන්නේ කියලා හයිට දෙන්නේ නැත්නම් කොහොමද අපි මේ කරාට ගන්න දෙන්න ට්‍රයි කරන්නේ බෑ. මුත්තම ඒ හා සමාන ගල්ලක් කියලා ඉතින් වැටෙනවා ගන්නවා ඒක හරි සුන්දරයි ඒ ඒ ඒ වැටුණා සුන්දරයි උදේහාරයකට සක්කාරයකට වරුත් අතර නඩවන්න පින්නන්න බෑ දැනෙන්නේ. ස්වාමීන් වහන්සේ මේ කර්ම උඹමයි. උදේට සිල්වන්තයා, උදේට සමාධිවන්තයා, උදේට නිින්දට නිලයි. ඌ සමාධිමත් එක්ක කරකට නැති. චිත්තන්ත චීනේ කරකට මතක් වෙනවා. මතක් වෙනවා චෝක කොට කොට බලන සෝකේ ළඟ කොට උදාවදී කොට කේ කවුද කියලා. නමුත් නිින්ද කියන්නේ. එන්නේ ඒක නිින්ද කියන්නේ. ඒකට ඒක නිවන් මාර්ගය කියන්නේ. ඒ කියන්නේ නීවරණ ධර්ම නීවරණ කියන ධර්ම ජීවනයේ ධර්මයක් තමයි ඒ පුද්ගලයාට කවුරු මොන විදිහේ බාධා කරත් හැම බාධාම සාධකයක් කරගන්න බෑ. ඇයි මේ රහස? දැන් හිතන්නේ ඒකෙන් බුදුහමතුරෝ ආවේ ඒක තියෙන ඊයේ ඒක තියෙන හෙට මං ගන්නද නෑ. මයනක තියෙනවා මට හරි දෙයක් මං තොට හරි දෙයක්. ඒ තමයි මේක මොකක් කරන්නේ ඒක හරියන්නේ. සාහිත්‍ය කරන පරස ආනතෙන් කරන්නේ යක්තනානන්ත රූපංච කියන ගාථාවේ පටිගන් රූප සංඥාච කියන කොටසේ පටිගයන් ගැටීමකුත් ඒ ගැටීම හඳුනා ගැනීමකුත් කියලා අහලා තියෙනවා. කරුණාකර මේ ටිකක් විස්තර කරගෙන ඉන්නේ. මේක ඇත්තටම කියනවා වෙනමම සම්පූර්ණ මාතෘකාවක්. ඉතින් මම මේකට ඉහිලා හිටිනවා කටුකුරුනේ ඥානගන්ධ ස්වාමීන්ගේ ජීවනයේ නිම දේශනා සත්‍යක්ෂයවන් කියලා ඒකේ සම්පූර්ණ මේක විස්තර කරනවා. මේක තව කිච්චුවෙන් යන ධනසිරි කෙනෙක් තමයි ධන ලංකාවේ ඔය පිටිකල මොන කතා කරන්නේ. ඒ ජාතියේ හරියට යටෝ පොයින්ට් ගන්න කතා කරනවා. මම ධර්ම ටික මම කියන්නම්. අනුසීවන් ආකාරයෙන්. අපි දන්නේ ප්‍රතිදේශ කියන එක නාම ධර්මයක් කියලා. පටිලෙකින්ක චෛතසිකයක්. නමුත් මේ පටිලේ දෙකක කල්ල පෙන්වන්න පුළුවන්. පටිලේ පළු දෙකක් කියලා කියනවා. පටිලේ කියනවා අධිවචන සංකස්ස පටිග සංකස්ස මම නැවත කියනවා ස්පර්ශය කියන එක අපි ගන්නේ නාම ධර්මයක් විදිහට නමුත් බුදුන් වහන්සේ මේකේ ගිහින් දාලා ස්පර්ශයේ පළු දෙකක් වෙනවා ඒ පරිසක තමයි පටික සම්පස් ආදිවචන සම්ප්‍රාප්ත කියන්නේ. අපි පටිකයක් ඇතුලෙන් දෙන ආම ධර්මයක් සහ රූප ධර්මයක් ඇතුලෙන්. ඒකෙන් තමයි පටිකේ ස්පර්ශය ඇතුලේ. ඒක පටිකේ කියන දේ පාවිච්චිම පටිකේ කියන්නේ දැකීම කියන තරහ කියන දාන්නේ නෙවෙයි. අන්නේ පළු දෙක වෙන් කරලා ගත්තහම රූප ධර්මයක් කියන අපිට හුස්ම ගන්නක් කැමෙන්නේ කියලා, පුලන් එකක් කැමෙන්නේ කියලා නහයට වදිනකොට සීතල කියලා දැනෙනවා. සීතල කියලා දැනෙන්න බෑ හිතේ විතරක්. ඒක හුස්ම රටා කරන වදින්න ඕනේ. දුකෝටස් හොල්මනක් ඕනේ. අන්නේ හොල්මන ඇති වෙනකොට ඒ රූපය ආදී කියන ඇවිල්ලා ගැටෙන ගතියක්. නාම ධර්මයේ කියන අධිවචන සම්පදේ නමක් පටවන ගතියක්. මේක සීතල. මේක උණුසුම, මේක හොඳයි, මේක නරකයි කියලා අන්නේ දෙක තුල තමයි මතකයේ කියන්නේ. රූප ධර්මයේ ගැටෙන කවුරු ගන්න ස්වරූපයක් තියෙනවා. නාම ධර්මයේ ගැටෙන කවුරු ගන්න ස්වරූපෙට නමක් පතනවා. මෙන්න මේ දෙක තමයි රූපයාගේ පටිඝ සංපස්සය, නාමයාගේ අධිවචන සංපස්සය කියන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා මහණිදාන සූත්‍රයේදී රූපයක් කියලා වැදුනට ඒ වැදිච්ච රූපේ හඳුනගෙන නමක් හටගන්නේ නැත්තම් විතර ඒක මතකෙට ඇවිත්. හරි කියන්නේ. අපි දැන් සත්‍යයක් අහගෙන ඉන්නකොට ඇහැට කොච්චර දෝ රූප වැටෙනවා. ඇහැ ඒක බලන්නේ අපේ හිත යොමු වෙලා තියෙන්නේ සද්දෙට පමණයි. ඒ විදිහට අපේ මේ ඇහැ ඇවිල්ලා තිබ්බට ඒක අංගයි. ඒකද ඒ මතකයේ දැකීම මතකයේ හිතට යන්නේ. මොකද ඒකට නමක් පටවන්නේ ඒක බාහිර ගන්නෑ. ඒක අනිතික වෙකල හඳුනන්නේ. අන්නේ විදිහට යම් වෙලාවක අපිට කෙලෙස් උපදිනවා නම් උපදින්නේ යමක් දැකලා යමක් අහා යමක් සුදු ගඳවල රස බලල පහස ලැබල ඒක ඇති අපේ කයබල කමින් නමක් ගන්නොත් තමයි කෙලස් වෙන්නේ හරි ඉන්ද්‍රයන් පහෙන් එකකට කෙලස් උපදින එක තමයි අනිත් හයෙන් පහම එකකට නිවන් දැකලා මොකද කියන්නේ අපි අර කෙලෙස් ඇති වෙන එක බලන්නේ ඒකෙම ගැටි අයියෝ මං කරකට අකුර කරුණක් අයියෝ මම නරකේ කියලා කියතුවා අයියෝ මම ගන්න දෙන්නේ ඒ ආසනම ධාර්මයේ දෙයක්. සේවාකාරයන් හොඳට ගලහන්නේ මේ සම්බන්ධයෙන් පරිවර්තන ප්‍රතිදී සිටින. ඒක දන්නවනම් ගඳක් බලන වෙලාවේදී රස බලන්න බැරි බව. රූප බලන්න බැරි බව. අහන්න බැරි බව. ගඳ බලන වෙලාවේදී ගඳට අපි නමක් දානවා. හොඳයි නරකයි කියලා ඒක මතක තියාගන්න කියලා සූචනය. නමුත් ඒ වෙලාවේදී පේන රූපේ වෙලාවට පේන ගඳ රස මොනවාදයක්වත් මේ අපිට අදාළ වෙන්නේ ඒකෙන් අපි කෙලසන්නේ නැහැ දුරු කරන්නේ නැහැ. අපි නිදර්ශනය වශයෙන් ගත්තොත් මුළු රැකදී කිල කෝටි ගණක් හීන දැක්කේ. බොහෝම සුළුවක් එකකට විතර අපි නම්මන්නේ. මොකද අපිට දන්නේ නැහැ. ඒ නම්මන දෙන එක තමයි අපි හීන තෝරන කටේ කාර්ය කියලා අහලා මේක වෙන දෙයක්ද වෙච්ච දෙයක්ද කියලා හරියට වරින් කරනවා ටික රැයක කොච්චර හිතේ. අර මම නම් ගත්තේ නැති. ඒක අදාළක් නැහැ. කෙලස් උපදින්නෙත් නෑ, නම්බුකුත් නෑ, අවනම්බුකුත් නෑ. ඒ නිසා මේ ස්පර්ශයේ කියන්නේ කලුද ගැන බලනකොට පේනවා අපි මේ ලෝකයේ සිද්ධ වෙන සිද්ධි රාශියකදී එකක් තෝරගෙන ඒ අපේ කර්ම ශක්තිය නිසා, රුචිචිකා නිසා අපි දන්නද ඒකට නම් නම් ජීවිතේ වැඩිලා ඒක අපිට බැඳිලා ඒ කෙලස් උපදින. අපි බුහේ දායකට ගිහිල්ලා ඇටෝමේෂකට ගිහිල්ලා කොච්චර කැමතිද අපි චෝරන්නේ අපි කෙනෙක්. අපි චෝරන්නේ තමයි අපිට රස දෙන්නේ. අපි චෝරන්නේ තමයි අපි හතල ජීන්නේ. ඒකේ පෝෂණය තමයි අපිට යන්නේ. ඒක විසක් නම් අපි මැරෙනවා. ඒක පෝෂ්‍ය පදාර්ථයක් නම් අපි මැරෙනවා. නමුත් මේෂයක් කියනවා අපිට මතක නැහැ. අපි කරාට පස්සේ කියන්නේ මේ සිතින් මෙච්චරයි මම කරේ මෙච්චරයි කියලා කිව්වට වෙන කෙනෙක් ඒ මේකට කියලා කරනවා වෙන දෙයක් කරාට පස්සේ එයාට ලැබෙන්නේ වෙනස්. ඒක නිසා මුළු ලෝකෙ හැමදාම මිනිස්සුන්ට සම්පූර්ණ මේකයක් ඇති. නමුත් අපි අහුලන්නේ හැමදාම ජන්මගතියට එකපාරයි. අපේ රටෙන්ක අපි ඉන්නේ අපේ රුචියට, අපේ මනමකට, අපේ පෞෂත්වයට, අපි ගනාව ජන්මගතියට ඒකම අහුලන්නේ ඒකටම බැඳගෙන ඒකටම දෙපිටි ගත කෙරුවට බුදුසසුන සිටින මිනිස්සුන්ට ඉන්න විශාල මාධ්‍යයක්. ඒ නිසා මේ ස්පර්ශයෙන් සයිකෝලොජි කියන හොඳට බලනවා නම් අපි ස්පර්ශයේ අධිවචන සම්පස්සයට ඒ අධිවචන සම්පස්සයට බලු හතකට කඩලා හදවතන් සෙපෙනවා ඒ අධිවචන සම්පස්සයක් අපි දෙන්නේ යමකට අපිට මුඛයෙන් හරි ඒකට බැඳීමක් චක්කුමක් රුචියක් මේ හරි කියලා දැක්ක අපි ගත්ත ඔබට දාගත්ත සංඥාවක් නිසා අපි ඒක දැනගන්න ඕනේ මේක මකනකම් අපි මේ දේවල් වලට නම් නම් දෙන ගතිය. අපි මේ දේවල් හොඳනවා කියලා හිතන ගතිය. අපි මේ දේවල් වලට බැඳෙන ගතිය නතර කරනවා. මේ ආචාර ධාරාවෙන් කෙලෙස් උපදින ගතිය අපිට වත් කරන්න. ඒ නිසා භාවනා කරනකොට කවදාකවත් තෝරට කරන්නේ. හොඳක් කාලවත් නරකක් කාලවත් හරිුණක් වැරදුණක් එන කාලයක බලන්න දෙන එක නම් නම් දෙන්නේ. ඒක නිකන් නෙවෙයි. සංඥා ගන්න ඕනේ. ඒක තියෙන සංඥා කියලා හොල්මන් කරයි මේක කියන්නේ choiceless awareness කියලා. ඉතින් දේවල් දිහා බලන්න පූර්ව නිගමනකින් කරනවා. ඒක අපිට තේරුම් ගන්න ගන්නවා. අර මූලයේ උඩ ඉකත් එනකොට යටින් කොක්ක ගන්න නැත්තම් ඒන අරමුණට අරමුණ රාශියක් වෙනවා කොක්ක ගහපේක. කියන්නේ සාමාන්‍ය මායාවෙන් කියන බලාගෙන කරනවා. අදගෙන නැහැ. අනිත් කොක්ක ගන්න එක දැනගන්න පුළුවන් නම් ඇයි මම මේකට විතර කොක්ක ගහලා අස්පස් නොවන්නේ? බලනකොට සංසාරගත දුක. බලනකොට මේ අපේ ජීන සංඥාසකය. අපි කාටද අපිට වන්න අපිට දාපු උඩට දාපු මොකක් හරි මම කරා. නිසා ඒකටම ගන්නවා. මේකදී බලන්න කිල කරයි. ඇහැ කන දිවනාස ඔක්කොම නතර කරලා චේතනා සියල්ලම නතර කරලා ඉබේ වශයෙන් මුස්ලිම්ගේ බලනකොට අපිට ඒකට තුස් කරනවා. ඒකට තරහක් තියෙනවා. ඒකට හොඳයි කියලා හිතනවා. මොකද වෙන සීරම බලන්න ධර්මතාවය. මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය. සත්‍ය කරනකොට රූප පේනවා, සංඥා වෙනවා, සංකල්ප වෙනවා. ඒ ඉන්නේ ගමන් අපි කියන එක දැක්කම නම් මේක දැක්ක නරකයි, මේක දකින්න වෙනවා, මේක දකින්න නොවෙනවා. මේ සෑම දෙයකින් කරන්නේ අර නිකාන් ගලාගෙන දේවල් වලින් කිසිසු පුළුවන්. ඊගා චිත්තක්ෂණේ කුල් කරනවා. එහෙම කරනකොට කිසිම පාලනයක් නැහැ. අපි රූප සත්‍ය කන්තරේ පාලනයක් නැහැ. ඒ නිසා අපි හිත සම්පූර්ණ මනුෂ්‍ය මනස. අපිට පාලනය කර ගන්න බෑ. ඒ නිසා හිනා පටන් ගන්න කියලා පරියන්කට ගිහිල්ලා අරමුණේ ප්‍රමාණය අඩු කරලා එනේ අරමුණේ කොහොමද හිත රවුමෙන් එන්නේ සක්මෙදිට ටිකක් කරමු කියලා හිත රවුම ගන්න බෑ. ඊට පස්සේ හින්දාලකට කියාට පස්සේ බලන්න අපි කොච්චර අසරණද කොච්චර දාසද කොච්චර වහල්ද කොහොමද මේ අරමුණ අපේ වසාගෙන ගන්නේ. නමුත් එකම අරමුණකටවත් අපිට බලපෑමක් කරන්න බෑ ඒකට ප්‍රතික්‍රියා නොකරනවා. අර යකින් කොක්ක ගන්නේ නැහැ. මෙන්න මේ ප්‍රතික්‍රියා නොකර සිටීම තමයි ඔය වංචනික ධර්ම අඳුනගත්තට පස්සේ අපිට ලැබෙනවා. අතීතන ප්‍රතික්‍රියා කිරීම අපේ යාචන කැක්කමක්. මගේ පරිචය මට චක්කම කියන කියන්නේ ඒක තමයි. මම මේක කියන හැඟීම මේක තමයි ප්‍රතික්‍රියා නොකර හිතුවොත් මොකද්ද මේක කියන එක හිතක් කොටක් නැහැ කියලා. අන්තිම සමාජයේ කවුන්ට් එක තමයි ඔක්කොම භෞතික නැතිනේ පංචක බලනකොට කොහෙන්ද මේ ගැටි රැඳෙන්නේ කියලා බලන්න. අන්න ඒක හොඳනේ. නාම රූපච්චය පස්සකච්චය වේදනා. ස්පර්ශය නිසා වේදනාව ඇති වෙන එක විස්තර කිරීමේදී මේ ස්පර්ශය කියන අධිවචන සංකල්පය අධිවචන සංකල්පය වෙන් කරලා පෙන්නන මහානිදාන සූත්‍රය. ඒකල ගබසන්ද දෙනවා මෙන්න මේ මේ தත්වයක් දුනි ඒක අපිට ස්පර්ශ වුණා කෙලෙස් නොයිපදෙන්නේ කටයුතු කරන්නේ. ඒකට ඩිස්කස් වුණාට පස්සේ මෙන්න මේ විදිහට අසතිය හිතුත් කෙලෙස් උපදිනවා. මෙන්න මේක දැනගන්න එක මෙන්න මෙහෙමයි මාව කිපෙන්නේ කුප්පන්න ඒකෙන් කෙලෙස් උපදවා ගන්න මම සචේතකව දැක දැකමයි දැනගන්න. ඒකෙන් තමයි අන්න ඒකට අවධින සිදාසේ කරනවා මේ පුරුද්දටම මේ කෙලෙස් උපදිනවා. හොඳ අවධිය හිතේ මත කරගන්න ඕනේ ඒක අදගන්න පුළුවන්. ඔය සත්‍යයෙන් කරන්නේ මේ අපි ඉඳගෙන කන හැටි පෙන්නද කියලා. බෙදාගෙනවත් කන හැටි, ඇදගෙන ගන්න හැටි. පෙන්නද කරපු ස්ටේජ් ඒක දැනගත්තොත් මේ අපි මේ දුක අපි බෙදාගෙන ගන්න කියලා අපි සර්වබලධාරී දෙවියන්වත් කිය බලවත් වෙනවා. ඒක දැනගෙන යන්න ඇරියොත් අපි අසුචි පණුව කියන්නේ අසුචි පණුවට කුදී තුච්ච වෙනවා. දන්නවනම් අපි කරගන්න. නොදන්නා චුච්චි. ඉතින් අපිට දන්න චුච්චි කියන විතර අල්ලම් විතර මිනිස්සු කියලා හෝ ආරම්භය කියලා හෝ වැස්ස කියලා හෝ කියන්නේ. හරිය විතර කියන මොහමත ගන්න ගලේ තියෙනවා වගේ. ඒක මේ කරන්නේ මේක පුළුවන් වෙලාවක ඒකට උපන්සංශ කියන්නේ පුළුවන් ගන්න ඇතුළත වෙන අරමුණු ගන්න අඩු කරලා. ඉන්නේ අරමුණ සත්‍ය ආලෝකයට කරගන්න. ඒ කියන්නේ කෙලෙදම නන්නන්නේ හුස්ම එනකොට සතුට වෙන්නේ නැති උස්ම නැති වෙනකොට කනගාට වෙන්නේ නැති හිචිවිල්ලක් වෙනකොට දුක් වෙන්නේ නැති සාධ්‍යයක් වෙනකොට තරහ වෙන්නේ නැති හිතේ යන තරහ නැති මෙවුවා මනමාගේ හිතේ කියන මේ ධර්මතාවයෙන් දකින්නවා ඒක පිළිබඳව ධර්මානුපස්සන ධම්මේ ධර්මානුපස්සී හේතු කියන්නේ මෙවුවා මනමාගේ කියලා ගන්න ධර්මතාව ධර්ම කාමසින් කියන ධම්මේසු ධම්මානුපස්සී අපි එන්නේ කරන්නේ මේ මෙතන ඇවිල්ලා මෙතන බලන්න හයි කෙනෙක් දරහින් නෝ මොනසෙන් බයිකෝක හිමීට වහන්න මේක මල පරිදයක් අපි අවුරුදු දෙකක් අමාරු නිමාව දාන මෙතන කරත් මේ කාල කරන වෙලේ දොර වහන්න ගන්නදී අර පොඩි දෝරේ යන්න හිට ධර්මයේ නෑ මේ දොර ගන්නකෝ සත්‍යතාවු ද්වේෂය නිසා මගේ හිතේ පැත්තට ගියේ මට ඕනේ නෑ ද්වේෂය ද්වේෂ වශයෙන් දැක්කම හැකියන්නේ නැත කරන්නේ අනේ විශේෂ මේක මේ ගස් ගහකට පත් වෙන නිසා නිකුත්ෙන් කරන්නේ කොළොම මිලාවේ ජීවන කලාවැන්න තමයි සතිය සිදුවේ ඒකට ඇත්තටම මම ගොඩාක් මම මුක්ත කරු කියන්නේ නැහැ මොකද ඇත්තටම මේකදී මම දැක්කේ මේ මාතෘකාවට ඉන්න දැන් ලෝකෙම ඉන්න හොඳ මනුස්සයෙක් ගැන කටුදුන්නේ නැහැ සමහර ආයෙම කතාවේ තාම කුපිස්තු කරලා things rising of the time. චිත්තක්ෂණ චිත්තක්ෂණ කරලා පෙන්වනවා මෙන්න මෙහෙම කියලා. මේක හරියට action sleep face slow motion දාලා පෙන්වනකොට බලන්න. මම හිතන්නේ 17 වෙනි දේශනාව වෙන්නක නිවැරදිවීමේ බොහෝම ලස්සනට හරියට මතක නැහැ. මේ මහා නිදාන සූත්‍රය තමයි මේක සෝස් එක. ඒක පෙන්වලා දෙන බොහොම ලස්සන. ඊට පස්සේ ඔය මේ ah, පිටිකමස් කුමරතන් සාක්ෂි එක්ක වැඩ කරපු තමයි මේ සංකේ තුගන්න පොදු සාමාජික දේශනාවක් තියෙනවා. හරියට කරන මේ පොයින්ට් එකේදී එච්චි ඇතිගෙන ඇතිගෙන අරමුණු පොඩා කෙටි එකක් විතරක් තෝරගෙන ඒකට මේ නම්ම නම් දෙන එක. ඒකට මේ සම්බන්ධ කරගෙන ඒක වර්ණ කරන සහපේ ගන්න. ඒ නිසා ඒක නැවතම අපිට බඳගෙන වැඩ දෙන්නේ නැති ඒ සංස්ලයකට මේ හයිලයිට් කරලා ඒක තමයි අහක කෙනෙක් තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ මේ ප්‍රතිකම් රූප සංඥාච මේ රූප සංඥාවත් ප්‍රතිකයක් දෙක ඒ කියන්නේ ස්පර්ශයේ ස්පර්ශයෙන් සයිකසිකේ පළුදන මේකට මම කියන්නේ චිත්‍රය කියලා කියනවා ඒක මේ සම්බන්ධ දෙයින්ම පුළුවන් මේ අවිද්‍යාව කියන මෝහය කියන මෝඩකම කියන එක පළුදනක් තියෙනවා එකක් තමයි අපපටිපත්‍ය විද්‍යාව අනිත් තමයි මිච්ඡාපටිපත්‍ය විද්‍යාව simple unknowing misinterpretation misunderstanding කියන නොදැනීම සාමාන්‍ය නොදැනීම එක දන්නවා කියලා හිතාගෙන ඉන්න කන්ටේ මොනවද ඒකට ඉච්ඡා කාදාකත් නෙමෙයි දන්නේ කියලා අනුකම්ප කරන්න පුළුවන් දන්නේ කියලා හිතාගෙන ඉන්න මොන විදිහටද කරන්නේ ඒ නිසා මිච්ඡා ප්‍රතිපත්ති අවිද්‍යාව කියලා අපි මේක තමයි ගහන්නේ මේක තමයි සත්‍ය කියන මොකද්ද මල කලන. නමුත් අපි සාමාන්‍යම දැනීමක් තියෙනවා. මෙන්න මේකට අවිද්‍යාව දෙකට කල්ලා බලනකොට අපිට පේනවා මේ අවිද්‍යාව කොහොමද මෙච්චර දුර්වල ඉඳගෙන අපේ ජීවිතේ මේ තරම් පිළිකාවක් වඩපත් කරන්නේ. කොහොමද අපි දැකන කරන්නේ? මොකද මෙයා දෙකකට වැඩ කරනවා. ඒ නිසා එක කැලක් අයින් කරලා අවිද්‍යාව වැඩි වෙන්නේ. දැනුම වැඩි කරන්න වැඩි කරන්න බොරුවක් ඇත්ත කියලා හිතාගෙන ඉන්න ගැතියි. ඒක විතරයි. සිත් ගන්නවනේ මිසක්සයි. අපරිපත්‍ය විද්‍යාව මිච්ඡාපරිපත්‍ය විද්‍යාව. අනේ මේක මේ දෙකම ස්වභාවය. මේක වංචනික බව හොඳට තේරුම් ගත්තොත් අපි දැනගත්ත එක කාදාකක් කියන්නේ නැවත නැවත පරීක්ෂා. නැවත නැවත පරීක්ෂා කරනකොට මිච්ඡර මේ මහයට ඉන්න අවිද්‍යාවට වද දෙක හැටි අල්ලගන්න පුළුවන්. පැටිගියක් කෙලියකින් ගන්නවා. දෙකක්. පැටිගියේ පස්සේ අධිවචන සම්පස්ස, පටික සම්පස්ස කියලා රූපහා සම්බන්ධ පටික සම්පස්සය, නාම කොටස සම්බන්ධ අධිවචන සම්පස්සය දෙක වෙන් කරාට පස්සේ අපි මේ වැරදි මාර්ගයට කොච්චර අනුග්‍රහ කරනවා කියලා නොදැනුවත් වෙනවා. ඒකට පුළුවන් නම් පහළ දෙක කරා. මෙතනදී පහන සංඥා ප්‍රොජෙනක කැඩලා දැනක කැමැත්තුනවා. එතනදී අතරම පහන සංඥාවේදී තියෙන්නේ මේ සමත ටෙක්නික් එක. මෙතෙන් යනකොට තන්නේ කරන විපස්සනා ටෙක්නික් එක කරගන්න. නිසා පහන සංඥාවේ මේක කරන්නේ මේකේ ප්‍රශ්නේ එන්නේ එකක්වත් බාහිරින් නෑ. එනේන ප්‍රශ්නේ එතන එතන මූල ගැටගෙන නැති. එතන එතන අර යටින් ගිහලා මේ ඔක්ක වදින්නේ නැති. දැක්කොත් තමයි අපිට යම් කෙනෙක් ගන්න දර්ශන පහකට කියන කෙනෙක් දර්ශන භූමියට එනකොටම ඒ කියන්නේ රක්කාය දික්ක දුරුවීම නිරන්තරම දික්ක කියන්නේ දකින්න කියන එක. අපි සතිමත් නොවන කාකල් වෙන මිච්ඡා දික්ක. වැරදියට දකින්න. ඒකම වැරදි වැරදියට දකින වැරදියට දකින වශයෙන් දැකීම තමයි සම්මාදිට්ඨිය කියන්නේ. වෙන වෙනම සම්මාදිට්ඨියක් නෑ. මේ මම අලගෙන ඉන්නේ වැරදි මාර්ගයේ. මම මේ වමටින් අලලා තියෙන කියලා දන්නවා. ඉතින් මිච්ඡාදිත්‍ය මිච්ඡාදිත්‍ය කියන දැකීම නෑ සම්මාදිත්‍ය කියන්නේ වෙනම සම්මාදිත්‍යක් නෑ ඒක මිච්ඡාදිත්‍යත් ඇති වෙන්නේ දැකීමයි ඒක නැති කරන්න පුළුවන් ඒක දැකීම ඒ ගැටේ වදින හැටි දැකීම ඒක දර්ශනීය මාර්ගික ප්‍රශ්නයක් කියන දර්ශනීය ප්‍රශ්නය ඒක සක්කායදිට්ඨිය සම්බන්ධයෙන් තනසෝවාන් මාර්ගයේදී සබ්බසෝසුත්තේ සඳහන් කරලා තියෙනවා සෝවාන් මාර්ගයේදී යන්නේ ගැටේ වදින හැටි බලන්න ඕනේ දෙන්නට දෙකෙන් බබයි දුන්නේ සියලු ගුණ ඇති කරන සීල ගුණ සමාධි ගුණ ප්‍රඥා ගුණ සත්‍ය අරගෙන කිසි බයක් නැතුව වෙනකට බලන්න පුළුවන්කම තියෙනවා කාම නැති වෙන්නේ නැති ද්වේෂය නැති වෙන්නේ නැති නිදුනත් ඇති වෙන්නේ නැති සැක ඇති වෙන්නේ නැති හිත එහෙම දුවන නැති නිකන් මේ දොස්තර කෙනෙක් රෝගියෙක් ඇති වෙනකොට රෝගියේ මුල් අවස්ථාව හොඳින් බලන්න හිතන මේ රෝග ලක්ෂණ ඒ ෆිසිකල් දැනගන්න රෝගී මුල්ලගත්තා ඉතින් විසුද්ධියකුනේ මොකද වැඩි වුණාට පස්සේ අල්ලන්න බෑ පොලිසියෙදී. ඒ ඒගොල්ලෝ කරන්නේ රෝගය ඇති වෙගෙන යන අවස්ථාව දක්වාම රෝගියාගේ ලක්ෂණ බලපලා ගියාම මේ ලෙඩේට මෙන්න මේ විසුද්ධිය කියලා සම්බන්ධය ආවා. ඒ නිසා රාගය ඇති වෙනවාත් එක්කම අවදිම නැහැ. ද්වේෂය ඇති වෙනවාත් එක්කම ඇති වෙන මොළ අවදිම නැහැ. නිකම ඇති වෙගෙන යනකොටම බලන්න. සැක ඇති වෙනකොටම බලන්න. ඒක නිකම තරහ කරේ ද්වේෂයෙන් ඉලක්කයි. දේශිකුත් එනකොට කනගාට වෙනවා. කනගාට වෙනත් එක සතුටින් නැත්නම් ඒක ධර්මතාවය. කවදා හෝ මේ කෙලවර කරන්න එනකොට මදහ කීකටි. සමස්තකී උපේක්ෂා හිතේ අයහනත නොසලන මනසකි. අස්තලෝක දාන නොවෙන්නේ විදිහට බලන්න පුළුවන් ගැටි එනවා කියලා කියන්නේ අපේ දෘෂ්ටි සෑහෙන වෙනසක් කරනවා. අපි මෙතෙක් කල් නීතිට බය වෙලා හිටියා. පහකට බය වෙලා හිටියා. දීචයට බය වෙලා හිටියා. දැන් බල නැගෙන නිසා මොන දානකට මේ නැහැ. මේකම සුරංගකට ගතවක් යන ඒක පොඩ්ඩක් මේක නිදිමත ගැටි ඒක තමයි මූණ මූණ තේසි දෙක ඉන්නකට රෝම් පිෂන් කියලා. ඒ ඉන්නවා. මම ඒක තමයි කතා කරන්නේ. ඒක මම කියන සුරංගකට. මේක ඉස්සරම වෙන්නේ අමරිකාට දැනෙන ලංකාවේ වෙන කාලයක් මේ චිත්‍රකතා වල පුදුමාකාර ඇදෙන කාලයක්. ඉස්සරම තිබුණේ සිරිනවත්තේ ලන්දේසියට කොහොමද බොහෝ එක කතා පස්සේ චිත්‍ර කතා කරලා මම ඉස්කෝලේ කරා. අන්නේ කාලේ අත කතාව. මේ පොත කොච්චර ජනප්‍රියද කියනවා මේ පොතේ මුල පිටු පහක් දීලා දීලා තියෙනවා අඩු පිටු පහක් දීලා තියෙනවා. මේ මැද ගැලක් තියෙනවා. අපේ රටේ කියනවා නම් බැලුවා. මේ චිත්‍ර කතාවෙන් ඒක කියන කතාව නම් කොළු දෙන්නේ පංචයන් කපන්නේ කන්නේ නැහැ කියන ගන්න ගන්න කටපඩ. කැලේ යනවා. හැමදාම කැලේට ගිහිල්ලා ඒ දෙන්න යාළුවෙ පුළුවන් තරම් ඇතුලේ කැලේ හින්දා ගෙදරමයි අන්තිම ඉස්කෝලේ යනකොට ගෙදර. කොහොම කරගෙන ගිහින් එක දවසක් ඉතින් ගෙදරින් ගහනවා බඩනවා කරදර මොනවා හරි ඉඳන් පන්තිට ගිහින් වැඩන්නේ. මෙහෙම දෙන්නේ එක දවසක් නැතුන බය නතර වෙනවා කියන්නේ. නතර වෙලවල පහුවෙලා එදා හොඳටම ගෙදරින්. ඊට පස්සේ මේක පුරුද්දට කරනවා. ජීවිතේ දිගට දිගට කැලේ ඉන්න දෙනවා. පුදුමකම දවසක ඇතුළේ වෙනවා. කැලේ ඇතුළේ නැතනේ මම හදක් වෙයි. දවස් හතක් ගියා ඉවර වෙන්නේ කැලේ ගියා. අර අර බලස් දෙක තුන යනකොට මම එක ගෝණී කරනවා. ඒක හරියන්නේ. දෙමින් හැදිලාදී. එතන මේ පොළොව දෙනත් එක යන්න උදකින් ගැටේ කරලා මොකද වෙන්නේ? මම වලවල් හරලා අලහරලා උතලනවා. තුන් දෙනා එක්ක. සිත්ලෑ. දවස් හතක් ඇතුළට ගියාට පස්සේ කිසිම මොනසාවක් නැහැ. මේ මැද බලාපොරොත්තු නැති විදිහට පැලක් හම් වෙනවා. දෙකයි. ඒ කියන්නේ බලාපොරොත්තු නැති මනුස්සයෙක් කියන බන්නකොට ඉන්න උද්දේශම සුදුනලි වෙච්ච ලස්සන කාන්තාවක්. සංසාරේ හිනාක සම්පූර්ණ කරගෙන යනවා. සම්පූර්ණ ඩිප්‍රෙස්. පස්සේ කොල්ල දෙන්න ගිහිල්ලා කොල්ල දෙන්නගේ අම්මගේ වැඩ. අම්ම බලන්නේ කියන්නේ. මොකක්ද ඒ මොකක්ද යාගේ සයිකොලොජි කියන්නේ බඩේ කියන්නේ. ඊපස්සේ අම්මා කියනවා බොහොමත්ම මේ මන්දෝසයි ඉරච්ච හිතේ නමනේ අනක කැමරේ තියෙන කර කරදර කියන්නේ ඉතින් අරගෙන ඔතන තියෙන අනිත් බලසු කැමරේ කොල්ලන්ඩයි ගෝල්ලන්ඩයි ඇති වෙන්න ගන්නවා උන් අම්මට කලිනේ ඒක කැලේ කරනකොට ආයෙ බඩමිනකට මොන කල්පනා වෙනවා ලේසි කරන සෝස් එකක් තමයි ආයෙ වෙන කරනවා මේක දෙන්න කියලා බඩ වෙනවා. ජාන දෙන මේ ළඟේ මේ මේ ඉන්නත් එපා. මට කරදර කරලා අන්න කැපෙන්න පුළුවන් කතා කරන්නේ. අන්තිම බඩවල මම වටේ ගම් පිටහම මෙතන කකා. එක දවසක මම බෑ නතර නතරම ගහලා හයිලෙන් ගොම්මන් වෙන අවදි මා විශාල බුදු සම්පාරකයිල පොළොව පැලිල ඒක මෙතන විශාල බුදු කුඩේන සම්නික්‍රම කළු පාටයි බලාපොරොත්තු වුණා. කොල්ලෝ දෙන්න බය වෙනවා හොඳට. බය වෙලා බලනකොට ගෝල්ල ගලුණා. කොල්ලන් දෙනවා මේ බෝතේ මේ ගෝල්ලේ නිකන් ෂේප් එක එකවගේ කොල්ල බය වෙලා. ඊට පස්සේ දෙවෙනි දවසේ මම හිත හදාගෙන අර බෝතේ මොකද කරන්න කියලා. ඒ බෝතේ යන්නේ පැලට. පැලට ගිහිල්ලා මොන වෙනවද දන්නේ අමුතු හඳාන ආපෝ වලින් අර භූමිය පරිච්ඡ තනිම නැතිව. කුරුළු දහස් ගාණක් බලන්නකොට තේරෙනවා මේ භූතය එන්න මෙසේජ් එක. හැබැයි යන්නේ අර. ඊපස්සේ කරන්නේ හැංගිලා පළේ කච්චිගේ බලනින්ම දොරෙන් භූතය නතර කරගන්න. ඒකවල තේනවා මේ අකුණු විසිට ගහනකොට මේ අම්මට බය වෙලා කලක් හැදලා වැටෙනවා. භූතයල දොර දිහා බලලා අර වැටිලා ඉන්න අම්මගේ ආදාලා අඬලා අන්න උඩින් යනවා කියලා අඬන්නේ. කොල්ලෙන්න කල්පනා වෙනවා මේ දුක ඇහෙනවා කරන්නේ සිද්ධ කරට කියන්නේ අන්තිම අජුවයි. බය වෙන සුදුයි. ඊට පස්සේ අම්මගෙන් අහනවා අම්මා ඔබ දන්නවද මේ සත්‍ය අනිවාර්යයෙන්ම මතක් කරගන්නකොට දකින්නකොට මම ඇයි කියනවා මම ඔබට උත්තරයක් දෙන්න මම කියන්නේ නැහැ නේ බලන්න. කිසිම නෑ කිසිම දෙයක්. ඕනේ පුපුරනවා ඔක්කොම ගන්නවා ඔක්කොම වෙනවා මේකේ කියනවා අම්මා ගිනේට කියන කොටත් මට නගන්න බෑ. ඒ සුදුසේ කියන කොල්ලෝ කියන ගානුනේ ගෝරිලා කිසි කෙනෙක් ආවින සතුට වෙයි. කියන බයන්නේ ගෝරිලා කියන අපතේ සම්පූර්ණ ආරක්ෂාව කරන ඛණ්ඩ වෙලද. කියලා අන්නෝ බයන්නේ. මොනම තාලෙකම මේකට නෑ බයන්නේ නෑ. ඒක කොල්ලෝ කියන කරන්නේ නැහැ අදත් වෙන හිතක් වෙන අනිද්දත් වෙන. ප්‍රශ්නවල පිටිපස්සේ පළේ ඉතිරෙන්නේ. බුතේ හදලාටම මනුෂ්‍ය බද්ධ කරන ගෝරිලා ඉන්නසරණ අපි හිනා කරනවා. අම්ම බයන්නේ ගොල්ලෝ බයන්නේ කන්නේ දෙන්නේ. අදහම කියනවා මේ මට වෙන්න තියෙන වැඩේ දුරු කරන්න හැදෙන මට හීනකින්වත් හිතන්න බෑ. මේ මොහොතේ කියලා බලන්න. කොහොමද මම කොන්ඩිෂන් කරලා කරලා කරලා එක දවසක් මුචා දොරාරනකොට අන්න පිටමත් බලන්නේ. දුසාරිය බලන්නේ නැතුව ෆේස් කරන්න බලන්න. ෆේස් කරන්න බලන හැරෙනත් එක්ක මුචාගේ බලනකොට කවුරුද කියන්නේ. ඒකවල මුචා අnder අnder අnder අnder අnder අnder ආයෙත් මල්වදමක් වගේ අඳුරු කියලා. කොල්ලන් කියන්නේ මොකක්ද ගොතන්න කියන්නේ. සහනර කියනවා අම්මා අද ඔබ පිට බලාගෙන මොන දුන්නා හිතනකොට ඔබට මොන බලන්නද? පුළුවන් නම් මොන බලන්න. අම්මා කියනවා ඔයාලගේ දෙන මතයකට මොන දන්නවා කියද්ද කාලා බලන්න. නෑ නෑ කියන්නේ කොහොම වමරේ එක දවසක ඒ ඔක්කොම භයානක අන්ධකාර ඔක්කොම කීදී ඒ බුදුසෙන් සිටිනකොට අම්මා යන්නේ කීපොල. කීපොල අස්කොමි මෙන්න බලන බලනකොට තේරෙන්නේ හොරෝ ගමන වෙනවා ඉන්න බෑ. ඒක බුදුසෙන් කියන්නේ වෙන්නට ලැබී මේක කරනවා. මේක කරනකොටම බුදුසෙන් රූප වෙනවා. ඒ අම්මා මේක බලන්න උත්සාහ කරනකොට සම්පූර්ණ විසාර රූප වෙනකොට සාමාන්‍ය මනස රූපයක් ඇවිල්ලා එතකොට අම්මෙන් බලනවා බලනකොටම දෙන එකිනෙකාට බදාගෙන කාලෙක හම්බෙච්ච දෙනෙක් වගේ හක් කරනවා. ඒ හක් කරන එකම අර පළ සම්පූර්ණ මාළිගාව වඩපත්ල මුළු කැලියම රාජධානියක් වඩපත්ල ඒ ආව පුරුෂයා අම්මෙන් අහනවා ඔබට කවුද කියලා දෙන්නේ මගේ මොන බලන්නේ. ඒක කොහොමද නහන කොහොමද නැහැ කියලා. මාළිගාව කොහොමද කියලා. ඊට පස්සේ අම්මා කියනවා මට මෙහෙම ළමයි දෙනෙක් කියලා කරදර කිව්වේ කිසිම දෙයක් ගන්න පුළුවන්. කිනම් කිනම් උඹලා දෙන්න කරපු මේ සේවය නොතිබෙන්න මේ අම්මන්ට බය තාක්කල් අපි දෙන්නට මේ දෙන්නවා කියන වෙච්ච කතාවක්. කියන අපි මේ ඉක්බල් සහිත දේශන තමයි කියන්නේ. රජකෙනි ධ්‍යාන බල මත පිරුණා. මේ සම්මත ජීවිතයන් පිළිගන්න. ඒ කෛලාස දෙවිතුමා තමයි අපිට උපදෙස් දුන්නේ. ඉතින් යාමට එක එක මැජික් පවර් දෙතුමා. ඉතින් මම මේ රාජධානිය කරේ නෝට් එක දවසක ගියාට පස්සේ දෙයියෝ මේ පවුල ගැන පිළිබඳ එකක් අහන්න නැති දෙලිනා කියනවා. එතකොටම න්යායට දෙලිනුම් තමයි. සමහර හිල්ලුවල යාගේ අදි බලසයික දෙකෙන්නේ මොනවද කියන සර්පසසෙච්චි බයි. බලන්න දිවි සාපයක් කරනවා. සෝවාන් ඉඳලා භූතෙක් වෙන කාදාර ගෑනිකව අඳුරගන්නකම් කාදාක සාපේ වෙන්නේ. ඒ නිසා කවදා හෝ මේ එන බය කෙරෙහි ප්‍රසන්න හැඟීමෙන් බලනකම් නරක සාපේ ඉවර වෙනවා. ඒසාර භූතයෝදින තමයි බුදුහමදුරෝ අපිට හිතට බයක් එනකොට ඒ බය දිහා බැලුවොත් යන්නේ හරියට. වෙනත් කිසි ගමන් ඔය තමයි නිවන. නිවන එන්නේ අපිට මේ කියන්නේ ඉහළ මට්ටමේදී මේ කම්පක චංචලනවා. ඒකට බයව දුවන්න දුවන්න අපිට නම් නිවන පැත්තට දුවනවා. මේ රාගයක් එනකොට දේශයක් වෙනකොට කිසිමකක් වෙනකොට සැකයක් වෙනකොට කල්පනාවක් කරනකොට මේක දිහා හිනහන නේද? එයාගේ ඔය හැදේ වෙනස. මුචිනුගේ සඳහන් කරන යේන යේනි මන්නති කතෝතම් මොදියන්නක. යමක් යමක් ගැන බංජන කරන්න පටන් ගන්නකොට ඒක විකාර වෙනවා. ඇති ඇති බලන්න නම් මුලින්ම ගන්නවා. ඒ නිසා හිත දැඩි කරගන්න ඕනේ ටිකෙන් ටික. දැඩි කරලා මේ අපකාරා කරන්න දුක. එනකොට මොකද කරන්නේ? පැත්තට පනින්න යනවා. උඹ ආයෙ මටම කවුද කණේජයක් දෙන්නයි. අම්මා හොයි මං හිතුවේ නෑ මේ භූතෙක් නේ වෙලාවේ. මට ආපු කාරණාව කියනවා. කිව්වට සම්පූර්ණ වෙනකම් අපි අපි දුවන්න දුවන්න වෙන්නේ මොකද්ද? මේ සත්‍යයත් එක්ක අපි ලොකු පරාසයක් කරනවා. මේ සත්‍යයේ ඉන්නේ මේ දුක ඉන්නේ අපිට පරම දුක්ඛ සත්‍ය කියලා කියනවා. පර පළවෙනිම දුක්ඛ සත්‍ය කියලා දෙනවා අපේ ඥාතිය තමයි ප්‍රසිද්ධ වෙන්නේ. අපිට වස්තුවේ සංජීත වෙනවා. අපිට අංශභාගය වෙනවා. අපිට ඉලක්ක කොමුනේ. ඒ එනකොට අපි ඉලක්ක කොමුනේ කියලා හරියන්නේ මේ දුක බාර ගන්න. මානසික දුක ආර්ය දුක ප්‍රතිවට පස්සේ. මේක චල්ලුකම ගන්න කරලා අපි මේ ඉවත් කරන්නේ පළවෙනි දුක වශයෙන්. ඒ තමයි අපකට දැනෙන ඕනේ බාධාවක්. ඕනේ අමලිය කරදරයක්. පැහැදිලිවම උඩ පෙළෙන්නේ දුක්ඛ සත්‍ය පැත්තක්. බුදුසසුනේ කියන්නේ ජාති දුක, දරා දුක, ව්‍යාධි දුක, මරණ දුක කියන පැත්ත. ජාති කියන්නේ ඒක අයින් කරලා නිවන් දක්වා පස්සේ ඒක පස්සේ අවබෝධ කරගන්න. වැඩිකක් කුමකින් ටිකට බෙහෙත් කරන පස්සේ භාවනා කරනවා. විශේෂ කමක් කියන්නේ භාන්තික ගාමිනී ඉන්න භාවනා කරන දුක්ඛ සත්‍ය පස්සේ කැටපිටි සුපර් මාකට් එකේ යන දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න යනවා. මේ එන්නේ ඒකක්ම දුක්ඛ සත්‍යම සම්බන්ධයි. මේ කකුල යනවා දුක්ඛ සත්‍යයට සම්බන්ධ කරන්නේ. අකමැති වූ රාගය දුක්ඛ සත්‍යයට සම්බන්ධ කරන්නේ. අකමැති දේශය ඉතින් අපි මේ කරන වැඩේ දිහා බලලා මේ විකාරේ ඉඳගෙන බුදුහාමුදුරු භාගයට ඉඳගෙන ඉන්නේ කියලා මතකයි. මෙච්චර දුක් ප්‍රත්‍ය ආවද තමයි මේ නිමාද යන ලබාවනා කරන්නේ දුකමත එනකොට කේන්දර බලනවා, පේන බලනවා, දොස්තර හම්බෙන්නේ යනවා. මේක අයින් කරන්න මේක කියනවා නියම ඉක්මනට දුක්ඛ සත්‍ය කිප්පා විඥානය දුක පුසකදායි. දුක්ඛ සත්‍ය කියනවා. මේ ආකාරය මේ දුකට හිනාහරි නැගතියි. කරදරට හිනාහරි කියවම යෝගාර්ථය. මේ මගහරන්නේ අනිත් ආකාරයට මගහරන්නේ දුක්ඛ සත්‍ය කියලා. මේ මගහරන්නේ නිවන කියන කරදරය. ඉතින් නිසා මේ පැමිණෙන්නේ මේ දේ හම්බෙන්නේ මනුස්සයෙකුට විතරයි. සාහිවයි එන්නේ හොඳට බලන්න අදතරදී ටිකක් හිතලා කරනවා. හිතේ ටිකක් කරලා පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ පොඩ්ඩ අකට ඇක්චුලිට කුණධර්ම වැඩෙන්න වැඩෙන්න දුක්ඛ සත්‍ය ඉහළ මට්ටමට ගෙනියනවා. ඒ කියන්නේ අපි රෝගී පන්ති විභාග, පරිණි පන්ති විභාග දෙක තුන හතර ඉහළ විභාග යන්නේ ප්‍රශ්නපත්‍ර තමයි. තරංගායකම වැඩි. ඒ කියන්නේ අපි විශාල ප්‍රශ්න දැක්කම ඉන්නේ. නිසා බරපතල දුකක් අපේ සඳහන් වෙනවා නේද බොහෝම කෙටි නිසා පරිසංසලිය කියන පොතේ භාවනා කරනකොට වේදනාවක් ආවනම් සිහිදෙවිතු දෙකට ගියා වෙන කරන්නේ තාම අහන්නේ විපස්සනා ඥානයක් බලාපොරොත්තු අපි ඉරියව් වෙනස් කරොත් දැන් අරක සදාන කාලයට ආයෙත් යනවා ආයෙ නිකන් බලනවා ඒ නිසා දැනෙන එකට පණිවිඩය කියන්නේ ද්වේෂය හෝ රාගය හෝ දුක හෝ පරිදේශයෙන් අපිට ඒසන්නට ගන්න අපි කියන්නේ යෝගාවචර කරනවා ශික්ෂාවේ ප්‍රසිද්ධ ගන්න උත්සාහ කරනවා මේ සාමාන්‍ය බණ වලට විරුද්ධ කරගත්තේ කියන්නේ සාමාන්‍ය බණ කියන්නේ නිවන් දකින්න ඕන දුක නැති කරන්න කියන්නේ බුදුහාමුදුරනේ දුක හරහා යන්න වෙන්නේ අපිට දුක නැති කරන්න වෙන්නේ නැහැ දුක හරහා යන්න වෙන්නේ නිසා දවසට දවස ටික ටික වැඩිපුර කකා කකා යනවා. ඒකට අපේ අර දැරීමේ ශක්තිය වෙනවා. තමයි නෑ නේද? නහරි කතාවේ නැති. විදියට දුක සත්‍ය දකින්නවත් කාලයක් තිබුණා. අනන්ත බලන්න යන එකට ගිහින් අද මම මේක දැක්කලා යනකොට ඊට පස්සේ තමයි සම්පූර්ණ වෙන්නේ. ඒක මහා අන්දරම කමන්නේ නාගෙන හරි කමන්නේ නෝන දුන්නේ නැත්තම් අපිට බණින්ද ගන්න අපේ. ඒක නිසා පුදුජානනාතික ක්‍රමයට උගදෙන කියනනේ හත කීටි දුක හොයාගන්න. බුදුහම තමයි එකම ක්‍රමයයි කියන්නේ. දුකට මුහුණ දෙන්න කටි. ඒ සම්මත කරන ශ්‍රද්ධාවත් ඇති කරපන්. නිහියත් ඇති කරපන්. සතියත් ඇති කරපන්. සමාධියත් ඇති කරපන්. ප්‍රඥා කොයි ධර්මවලද? අන්නේ කොටස් තිබුණා අපිට මුහුණ දෙන්න නැත්තම්. ඉතින් කොහෙද කොහෙද පන්නේ කරන්නේ? අපි බැලුවාට ඒක දැනුනේ තියෙනවා. මම විදිහට කරන්නේ. පන්නේ අන්තිම පරමාර්ථ නිවනක් නෙවෙයි. අපි පළවෙනි පණ්ඩකාරයෙන් ඉන්නකයි පරිපාලකයාගේ බාධා දවසද කියලා. පණ්ඩකාරයා කළුපාට කරගෙන හිටියයි කියලා. ඉතින් මම හිතන්නේ ඔබ දෙවිතරන් බම්බ හොතලා මහලා වන්නෝනේ. පස්සේ ඉතින් අර මනස අඳන්න යනවා නේද කියලා මම වෙන්නේ කියන විචාරකස දොරහල එනවා ඒක කියනවා ලක්ෂණ නිවීම කියන අපකරා ගැනීම සෑම දුක්ක්ම දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ පන්දිකාරයක් කියලා බාරගත්තා අපිට කරන්නේ නේද මොන දෙයක් මිසක කාටවත් නිකන් කල්ද කරන්නේ අයියෝ මම මේ දෙන්නේ කියලා අඬපක් නෑ. අඬපක් කියන්නේ නෙමෙයි. මට පුළුවන් මේකට මොකද? ඒකට මොහොතකට ඊට වෙන ලොකු ප්‍රශ්නයක් හිතෙනවා. ඒකට තමයි ඊට වෙන ලොකු කියන්නේ මේක වල කියලා එකක් කරනකොට දෙකක් වෙනවා කියන්නේ. මොකක් කියලා බලන්න අයියට වැඩි ලොකු ප්‍රශ්නයක් ආව ඒත් මම විශ්වාස. ඊට වැඩි ලොකු කාර්යයක් විශ්වාස කියලා එයාගේ මේක පොසිටිව්. මරණ ඉස්සෙල්ලා ඉන්ජින් ප්‍රොසෙස් එකේ කොහොමද? ඉදිරියෙන් ඉස්සෙල්ලා මේක කොහොමද? මම ඒක කියන්නේ වරි. ඒක උදේ යකාම කියන තරම් කල්පනා කරනවා. අර භූතයන්ට කෙලින් බලනවා නම් භූතයන් කියන අර විභීෂණ මොකක්වත් නැහැ. ඒක පාට සුරකුමාරට පාටපත් වෙනවා. මොන්නේ ඉතින් අපි මේ වෙන් කරන්න හදන දුක ආර්ය දුක්ඛ සත්‍යයක් බවට කරන්නේ බුද්ධ ආකාරයෙන් විතරයි. වෙන මොනවාක්වත් නැහැ. දුක දුකමයි. ඒක දෙවි බුද්ධහන් කියන්නේ එහෙමයි. අවබෝධ කරගන්න ඉස්සෙල්ලා කන්ද කන්දමයි. අවබෝධ කරගන්න ඉන්නකොට කන්ද කවුරුත් කන්ද නෙවෙයි. අවබෝධ කරගන්න පස්සේ නැවත කන්ද කන්දමයි. දුක අවබෝධ කරගන්න පස්සේ ඒ දුක් කියලා කරන්නේ ඉතරම එනවා. ඉච්චර බයින දෙයක් නෑ මේක තියෙන්නේ. ස්වභාවික ඉලාස්ටික් ඉමුනිටි කියලා. ඒක හරියට ලෙඩකෝ තියෙන දැනකට යනවා. මේ මොකද ගැක්සිඩියා ගැක්සිඩියා රෙන්ජ් කරන ස්වභාවයෙන් ලෙඩක් කරනවා. බලන්න මට බොලේ නෑ. ඒ දුක පිළිබඳව සාදර කරනවා. සාදර කියන එක මධ්‍යස්ථ කරනවා. කියනවා මොනම දෙයකට අපි වටන්න බෑ. වැටුන සන්තෝෂයක් මොකද මේක කල් හන්දාර කරපු සින්නවත් නෙමෙයි කරන්නේ. එන දේ මොකද? ඒ කියවන මොකද දෙකම ඒක නිකන් නෙයි. ජීවන මාර්ගය කියන්නේ දුක බදා ගැනීමක් කියලා ඒකට කියනවා. දුක නැති කිරීමක් නෙමෙයි දුක බදා ගැනීමක් කියන්නේ. ඉතින් ඒක කරන්නේ මේ කඩක් අත්ත කරගන්න. ඉතින් කරකැටි බලවල් යන නේද තමයි. ඒ කියන්නේ අපිට අහිතර කරන්න තියෙන නිසා ඉක්ම කරන්න බෑ. පහන ගන්නාවේදී විශ්ව කරන ආකාර උපන්නාව පාරමිතර අත්හරින්න. අත්හරින්න ගන්න උත්සාහයට මෙනෙහි කිරීමෙන් චිත්තාමය මට්ටමේ ගන්නා වීර්ය ප්‍රමණක් කරේද එසේ නැත්නම් ධාවනය කරන විශේෂ ඥානවලින් කරනවාද? ඇත්තටම වීර්ය කරන වැඩේට අපි කියනවා සමාධි ටෙක්නික් කියලා. ඥානය කරන වැඩේට කියනවා ප්‍රඥා ටෙක්නික් කියලා. සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව. අද මම වෙලා ගත්තේ සමාධි ශික්ෂාවේ යම් ප්‍රමාණයකට කාමතා නැකතරගෙන සබකෝලයක් කරගෙන ඉන්න පුරුදු කරන සාර්ථක වෙච්ච එකන ඒක අවසාන නිස්කාරණ වෙන බව දැනගෙන ඒ විශ්වාසයෙන් චිත්ත අනුගත කාමයේ නෝම කාමයට නමු වෙනවා ඒක තමයි ප්‍රඥා ශික්ෂාව කියන්නේ ප්‍රශ්නවල තියෙන හැම අවබෝධයක් අතුර පහන සංඥාවේ විස්තර කරන ආකාරයට උපන්නාව විචක්ෂය අත්හරිනවා අත්හරින්න ගන්න උත්සාහයට මෙනෙහි කිරීමේ චින්තාමේ වක්තින් ගන්න වීර්යය ප්‍රමණක් ඇහැයි. මේක මේ විදිහට කියන්න පුළුවන්. මෙනෙහි කිරීමෙන් කාමයට ප්‍රතිචිලිමද ගන්න උත්සාහය සමාධි ශික්ෂා නම් ප්‍රඥා ශික්ෂාවෙන් කරන්නේ මොකද්ද? එහෙම ඇති කරගත්ත අනුස්කාර ශක්තිය යුක්තව ඒක කාමයට නෝන දෙක එකිනෙකට ගන්න. එදාට ඒක හරහා යන්න පුළුවන්. එදාට කියන්නේ නිස්සාවට යන්න පුළුවන්. නිසා සමාධි ශික්ෂාවට පස්සේ විපස්සනා ප්‍රඥා ශික්ෂාව කියන කාර්යයෙන් අරු ගැන්නේ තමයි යන්නේ. නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදවිදේ කරන ධම්මජීව ස්වාමීන් වහන්සේ